ගන්නේ මේකේ විග්‍රහයක් මට මම දැක්කා ડોක්ටර් පද්මසිංහ කරලා තියෙනවා එයා දැක්කේ එයා කල්ප සංකල්පනය කරලා බුදුජානනාගේ කාමයේ දිහා බලන හැටි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කාමයේ දිහා බලන හැටි සහ ෂෝපන්හව එයා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ක්‍රමයේ හැටියට එයා කාමයේ කියන එක ලිංගකත්වයට දැකලා තියෙනවා බුදුජානනාංශයේ සෙන්සුවැලිටි දැක්කම එකක් සෙක්සුවැලිටි කිව්වේ වෙස්ටර්න් සයිකොලොජි එක ඔක්කොම සෙක්ෂුවැලිටි කියලා. ගත්තට පස්සේ ඒක නිකන් හරි අවුලකට ගියා. ඒ නිසා ඉන්ඩීසන් පැත්තට ගියා. සර්වඥාන්සේගේ සෙන්සුවැලිටි කියලා ගත්තේ කාම ගුණ කියලා කියන්නේ ලිංගිකත්වේ නෙමෙයි. ලිංගිකත්ව ඇතුළත් වෙලා තියෙන රූප බැලීම ඒකත් ආසාවක්. ශබ්ද ඇහිීමත් ආසාවක්. ගන්ධ රස බැලීමක් කියන මොකද වෙස්ටර්න් සයිකොලොජියේ පේන්නේ පැහැදිලිවම ලිංගික පැත්ත පමණයි. ඒ නිසා මේක උගාවක් ඒක පවුලේ ඔක්කොම ඉන්නම කතා කරන්න පුළුවන් මාස්ටර්ලා බුදුහාමුදුරුවෝ. මොකද වෙස්ටර්න් සයිකොලොජි කියන්නේ ඒ ඔක්කොමත් ඒ කතා කරන්න බැරි අපි පැත්තෙන් යන කුණු හරකට කරා. ඒ වගේම මේ කියන්නේ සංසද්දු සංග්‍රාමතාවය කියනකොට ලස්සන පෙනෙන සවචනාදී ලස්සන කාම, සවන කාම, සමුල්ලේපන ආදි වශයෙන් අපි කාමයටපත් වෙන හැටි අපි කාමයකට වාල් වෙන හැටි ඉස්ලාම් කියන්නේ දසන කාමී නිකන් බොහොම අහිංසක දෙයක් අපි ළඟ තියෙන රූපයක් බලන්න තියෙනවා. හරි ඒක. මනුස්සකමක් මේක ඉතර මහ ලොකු දෙයක් නෑ. ඒ රූපේ බැලුවට පස්සේ ඒක අහන්නත්. ඊට පස්සේ අතගාලා බලන්න. ඊට පස්සේ සිතුවරන ගන්න. ඊට පස්සේ අන්තිම දීලා ඒ කාම රතියට වැටෙනකන් එකින් එක වැටෙන හැටි පටන් ගන්නකොට හරිම අහිංසකයි කියලා කියන මානව අයිතිවාසිකමක් ඒක. ඔය ගීලලා ඉර පණින තැන මල පණින තැන ගන්න. පුතඥයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ශේෂ්ඨ ඉදුරු යනවා. ගීලලා මල පණින තැන ගන්න. ගන්නට පස්සෙත් අර වේගින්ම යනවා. කිල්ල බනකොට අර පන්නේ පන්නේ ඇලියට යැඹලා වගේ ඒ පැණිය වැටලා නැහැ. ආරියනන්සෙත් අතින් යනකයි යනවා. යන්න ආරියනන්සේ රූප බලනවා. අදහනවා. නමුත් මායිමට යනකොට දැනගන්නවා. ඉන්න හැටි හරි නෑ කොල් කෙල්ලේ නෑ කොල්ලේ නෑ හැටි නෑ කෙල්ල ගෙට ගන් කියලා. අද ආ පුත්තජනයගෙන පුත්තජන ආපු ඔලොමල කමට එහෙම යනවා කියලා අන්තිම මඩගොඩ එදීගෙන ඉතින් කියනවා ඉතින් මම අරක වැඩක් කිව්වේ රූප බලපෙකන කිව්වේ. මම මේ ශබ්ද හපෙන්න කිව්වේ. මම ඉතින් ගඳ මොකක්ද ඔකේ වැරද්ද කියලා. වැරද්දක් නෑ සීමාවක් නෑ. ඒ තමන්ට අදාළ විශේෂිෂ්ඨ අඳුරන්නේ. තමන්ගේ සීමාව අඳුරන්නේ. ඒක තමයි පුත්තජනකගේ තියෙන ප්‍රධාන ලක්ෂණ හරි විචිත්‍රයි පුත්තජනක. තමන්ට හානි කර දේ බොහෝම ආසාවෙන් ඉෂ්ට කරගන්න. ඉෂ්ට කළ එක අයිතිවාසිකම් තමයි ඉන්නේ. මට මේ මට පව් කරගන්න ඉඩ දෙන්න. ඔයාට කියලා දෙන්න. මට මේ පව් ටික කරගන්න මට තියෙන අයිතිවාසිකම්. ඉන්නේ තමයි වට නිදා. මේ අමරණ රාත්‍රණක් යෝගනේ කියන්නේ. ගුරුවරුන්ට ඕකනේ කියන්නේ. ඉදාගෙන මම දකින්න මගේ ඉන්නේ. එන්න එපා මගේ මාව අවදි කරන්න එපා. බුදුහාමුදුරුවෝ මේ අවදි කරන්න නෑ හැබැයි. අපි කියන්නේ නෑ නෑ මාව අවදි වෙන්න දෙන්න එපා. මට මේ හීනේ දකින්න දෙන්න. ඒක මගේ මානවයි කියන්නේ. ඒක නිසා બોලේ මොකද කරන්නේ? හරියම විචිත්‍රයි. උත්තරඥය දිහා බලහන් ඉන්න පුළුවන්. ඒ දෙන කරන වැඩ කෝපුණත් කියන කතා දිහාගෙන ඉන්නකොට දෙන දෙන එක්ස්ප්ලනේෂන් දිහා බලනකොට කිලුවක්. ඒක තමයි මනසට ගත්තනේ එතනට. කාම ගුණ විතරයි. ඉතින් කාමයේ ඇති වෙන පටන් අර ගන්නකොට මේ රූප ලෝකික කාමයේ තේරෙන්න පටන් ගන්නවා. ඒ මතක ඇති කරන ආකල්ප වලින් තමයි වැඩේ යන්නේ. මේ ආකල්ප කොට හේතු වෙන රූප වලින් තමයි මුළු ලෝකේ දේශපාලන ආර්ථික සම්බන්ධ හදාගන්න. අනාගත කියන්නේ ඕකේ. ඒකෙන් ගලවගත්තා නම් හිත දෙච්චර කල්ප. ඒක ඩිසිප්ලින් කරගත්තා නම් ආර්ථික නිකම්ම පස්සෙලයි. නිසා මේ අරණ්‍යගත වෙන්නේ කියලා බුදුරජාණන් කියන්නේ නිකම්ම නිකම් මේ අට ගහනවට නෙමෙයි. කාම දර්ශන නෑ. ඉතින් මේ මේ දර්ශන කාමෙත් නෑ. ඊගාට ශ්‍රවණ කාමිකුත් නැහැ. ඒක නෑ හදපු සංගීතය. තියෙන්නේ සත්තුන්ගේ සත්‍යනවා කල්පී වෙලවැටෙන සත්‍යය. ඒක ගන්ධරස පහදේ කැලේ ඉන්නකොට ආර්යතුන් ඇත්තට කැලේ ඉන්නොන ලුණු මිදිස් එක නෑ. ලුණු මිදිස් එක තපස්සරුන් ලුණු මිදිස් නෑ. ඒ ලුණු මිදිස් නැත මොනවා කෑවත් මේ කිසිගේ එළවෙලව ඛණ්ඩ දෙයක් නෑ ඒක. ඔය අලයක් සම්බගත්තා. ලුණු නැත්තම් මිරිස් නැත්තම් හිතන්නේ ඒ කන හැටි. ලුණු මිරිස් වහන බැරිම තැන මේ මොලේ රවුත් වෙච්චාම ලුණු මිරිස් වහන ගංවදින. ඉතලා රජු කාට හරි ගිහිල්ලා කියනවා මේ කාලයක් ලුණු මිරිස් දැන් අපිට ඔය දෙන්න පෙරලෙන ලෙඩේ. ලුණු මිරිස්චා ඒ තපස්සුන්ට එනවලු කාලෙකට ලුණු මිරිස් වහන ගංවදින. එතකම්ම ජීවත් වෙනකොට කෑම මොන විචිත දෙයක් ආවත් ඉතින් හිතාගන්න දුනුමිටිස් නැති කෑමක තියෙන සූපදාත්මය. හඳුනාවට කෑවට ඛණ්ඩ ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වෙන්න ඕනකට කන්න. දැන් මේකේ ඉන්නේ අක්කු ඛණ්ඩමන ජීවත් වෙන. හැමදාම අර පාටියට යන්න දෙනවා. මේකට යන්න දෙන්න කියලා වෙලා බල බල ඉන්න කොල්ලා. ඒ තායි කැලේකට ගියාට පස්සේ යන්න බෑ. ඒ කියලා කියන කාම භූමිය කාලාවක් කැලේකට. හතන්නාසයක් තමයි මනාපේ තියෙන්නේ. ඉතින් යන්නේ එකම දඬුවමක් පාන. ඒක ඒකේ දස්සන කාමේ, සරණ කාමේ, සමුල්ලේපන කාම මොනවාද? ඒක මේ ලুকু මම කායය අරගෙන ඉන්න ගහන්න කියන්නේ කාලේ අශෝක රජුත් එක්ක අශෝක රජු රජ වෙන්න යනකොට තමන්ගේ රජකමට තරඟ කරපු සහෝදර 100ක් අරලන්නේ රජ වුණේ මරනකොට එක කුමාරයෙක් ඉතුරු වුණා අතිස්ස කියලා. එයා එතකොට පැවිදිලා. සමහරවල් බලුවා. මරලා වැඩක් නැහැ මොකද එයා මේ තිස්ස කුමාරයා ලියලා තිනවා මේ ගාතාවක් අහම් බන්දාමි සන්නාන පවිතිස්සාමි කානන අපත්වා යෝගක්ෂේම න පවික්ඛාමි කක්ඛානං මම මේ සන්නායේ බැඳ ගන්නවා සන්නාය කියන්නේ බුදු ඇඳුම කියනවා සූරන්ද සූරට කියන්නේ ඒ කෙලෙස් හතන්ට මම මේ සම්ලං ගන්නවා පවිචිස්සාමි කාණන. ඒක මම යුද ඇඳ වැඳගෙන යුද්ධයට යනවා වගේ මම කැලේට රිංගනවා. කෙලෙස් හතුර නැසල මිසක් මම එන්නේ නැහැ ඊට. දෙන් දිල්ලන් ඩක් එන්නේ නැහැ. ඉතින් ලොකු සංජෝග ලියපු සික්කක් එලාසල ඉල්ලලා කියන්නේ කිය. මේ මේ සන්නාහය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේක දැක්කම පස්සේ කාටවත් රස්න කාමයක් එන්නේ නැහැ. මේ සූට් එකේ මොකක්වත් නැහැ ඔය নানা ආකාර විලාසිතා මොකක්වත් නැහැ. නිකාම වේලිච්ච දරගහක් වගේ ඔය ඒක පේන්නේ කාම භෝගින් නෙවෙයි ඉන්නගෙන ගන්න පරිප්පුවක් වගේ මොකද බෑ ඔය වද ඉන්නේ අපි ඔගේ ඉඳලා ඉවන් දකින්න බැරිද මේක ජීවේ ඉඳගෙන කරන්න බැරිද අපි කරන්නම්කෝ කියලා පේනවා එන්න හදාගත්තා කොට අත්ති කියන තැනට ගන්න හදාගන්න ස්වාමීන් වහන්සේ මේ ඉස්සෙල්ලා දැක්ක රූප අහපු ශබ්ද ඒව ගැන කාමසිතවිලි එන්න පුළුවන්ද? ඒ ටික තමයි ඇත්තටම මේ මානසින් සම්බන්ධ වෙන හැටි. නමුත් ඒකෙන් ආවත් කාට හරි වර්තමානයේ පහළ වෙන එක අල්ලගෙන මිසක් ගැටියට විසඳුනේ නැහැ. මොකද අරව සංකල්ප විතරනේ. අතීත මතක හෝ වෙන්න තියෙන දේවල් වර්තමානයේ සිදුවෙනවා කියන එක නෙවෙයි, ඉනි විශ්වෙම. ඒ වෙලාවෙදිම සිදුවෙන දේ ඒක දැක්කනම් තේරෙයි මතකෙට යන්නේ ඕනම දෙයක් මනාපමනාප දෙකට විශ්වාස විතරයි. මනාපමනාපා කියන අතරමැද තත්ත්වය කියන්නේ අදුක්කම සුඛේ කවදාකවත් මතකෙට යන්නේ. නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි එක රැයක ඉතින් හීන දකින්නවල බලන්න. උදේ වෙනකොට මතක තියෙන 100ට කියයි. අදාළ ටික විතරයි මතකෙට. අදාළ නැත්නම් මතකෙට ඉන්නේ නැහැ. අදාළතාවයේ කීක කරන්නේ අපි පරණ ගිනාමු සංඥාම නැගම් දෙවිලා හැන්දෑනක කොච්චර රූප දැක්කට මනසට යන්නේ අදාළ වෙන්නේ තද කාමයේ දනෝකෝ තද ද්වේෂයේ දනෝකෝ විතරයි මනසට තියෙනවා හිතින්නේ නැහැ ඒ නිසා වැඩි නමුත් මධ්‍යම ප්‍රතිපදාව යන්නේ මධ්‍යස්ථය මධ්‍යස්ථය බලලා මධ්‍යස්ථය වෙනකමුත් ඉඳලා ඒකේ නීරසකමත් ඇති වෙලා ඒ නීරසකම තියෙදි භාවනා කරලා තමයි ඒක පුරුදු කරලා කාම දනවන දේවල් සහ ද්වේෂ දනවන දේවල් වලට අද බල කාමත් එක්ක වැඩ කරන ද්වේෂත් එක්ක වැඩ කරන්නේ මධ්‍යස්ථ එකේ පුහුණු කරනවාද හිතේ. නිසා ඒක එතනින් තමයි පිට වැටලා තියෙන්නේ. මධ්‍යස්ථ දුවලා වැඩි. නිසා අතීතනාගත දේවල් බහුල වශයෙන් රාග ද්වේෂ දෙකෙන් මිශ්‍රිත. මේ දකින්න දේ රාග ද්වේෂ දෙකත් එක්කම මැදදී තියෙන්නේ කියලා. මධ්‍ය ප්‍රතිවදාර දොර තියෙනවා. දැන් දකින්න. අතීතනාගත දේවල් කවදාකවත් මධ්‍යස්ථ දේවල් හිතේ ඉන්නේ. ඒ හිතින්නේම තද රාගයක් හෝ තද දුකකට අදාළ දේවල්. අපි හුස්ම රැල්ලෙන් බලාගත්තාම පස්සේ හීන වෙන හැටි එතනින් ඒක දැක්කා පුද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වෙලා ආයේ හීන වෙලා යනවා. සක්මනින් දකින්නාද මම දකුණ එක වෙනකොට පුද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වෙලා එතන දීරස. දැන් එතකොට අපි එතන අර පහකින් හතරක් පහලා හුස්ම රැල්ලට ආවේ. ඒ වගේම අපි හුස්ම රැල්ලත් වහලා ඇහැට ආවනම් ඇහි ස්පර්ශයේ කොට ඒ වෙලාවේ මේ වර්තමාන මොහොතේ හිින කරගන්න යනවා නම් අර සලායතන නිරෝධ වගේ භාවනා වලම දැන් හේතු තුනක් ඕනේ කිව්වනේ පස්සේ. ඒකට හේතුන් කියන තැන දැකීම ඇවිල්ලා කාලය ඇති වෙනවා. හේතුන් නැත්තම් මේ කාමයේ නැහැ කියන ඒ භාවනා පිළිඳ මේක හිඳ කරගන්න පුළුවන් නැත්තම්. එකම කීපයක් අතරම එකම නෙවෙයි. අවදාන සංගතන දිත්තේ විත්තමත් කියන එකත් එක විදියක් තමයි. දැක්කා දැක්කකමකින් අපි නැවත නැවත හිතෙලි මවන්නේ දැකපු දේ එක්ක රාගයක් එක්ක ද්වේෂයක් දෙනවා. ඒ නිසා නැවත නැවත හිතෙලි මවිල්ල පොඩ්ඩක් නතර කරපන්. මොකද දැන් ඔය හොඳ හිතෙලි මවන්න හදන්නේ පැහැදිලි කෙලෙස් එක. එකක්. දැන් ඇත්ති එන්නේ නම් සංදේක් වගේ ඊටපස්සේ. එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න රූපේ දකින්නයි කියලා කියන්නේ අනිත්‍යව දකින්නේ නැහැ. කියලා යනවා කියන එක ඒතනෙමුත් කොහොමද විවෘත කිරීමක් අත ගන්න කර ගන්න පුළුවන්. ඔය දැකපු එක අල්ලන්න කෑ ගැහුවට ඒ වෙලාවේ අහන්නත් උඩට chance එකක් තිබුණා. ගඳ බලන්නත් තිබුණා. රසමයි ඒ ඔක්කොම නැතුව මේ එකටයි මම කරලා තියෙන්නේ කියලා අපේ තියෙන බංකොලොත් භාවයක් එනවා. ඉතින් මේ රූපයේ දකින්ද හේතු වෙච්ච සලායතන වල මූලාශ්‍රිත. ඒ ටිකත් අපි නිසා කොයි තැනින් මේක කඩලා එළියට යනවද කියලා කියන්නේ. මේ හේතු නැත්නම් අයිතුරු ටිකක් නැත්නම් ස්පර්ශ නැත්නම් ස්පර්ශයේ සිටීමට අවශ්‍ය කරන ස්පර්ශය නොවෙනවා නම් වෙනවා. මොකද ස්පර්ශය වුණත් අදුක්කම සුඛ වේදනාව කියන වැඩේ යන්නේ ස්පර්ශය වුණත් කෙලෙස් උපදින. පටවියාපෝ තේජෝ පිළිබඳව ගැටුම ඇත්ත ළමයි. නමුත් අවකාශ ධාතුවත් එක්ක නම් වැඩේ යන්නේ ස්පර්ශය තියෙනවා. අදුක්කම සුඛේ ඒ තැනට එන්නේ ඒක මේ මනස පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒකකොට ඉන්නේ අර බාහිර තියෙන රූපේ මේ අනිත්‍යතාවයේ ධාතුයි අසුබයයි ඒව බලලා ඒ තුලින් එන්න පුළුවන් අර අදුක්කම සුබ. නෑ වේදනාව පැත්තෙන් පැහැදිලිවම දකින්න පුළුවන් අපි ස්වභාවයෙන් හිත අදින්නේ රාගයට ද්වේෂයට පමණයි. ඒ නිසා රාගය ද්වේෂය නැති මදමාතර වැඩිච්ච ගමන් හිත නිරහ කරනවා. කම්මැලි කරනවා. ඒ පාගම ඉතින් මෙතනයි රහස තියෙන්නේ කියලා අල්ලන්නේ. මෙතනයි මධ්‍ය ප්‍රතිපදාව දෙන්නේ. නීරසකම තුල තමයි මධ්‍ය ප්‍රතිපදාව දෙන්නේ. නැත්නම් නිබ්බිදාව දෙන්නේ. ඉතින් ඒකට ප්‍රේම කරන්න හිතමු අපි. ඒක ඒක හදන්න ඕනේ කියලා සංකල්පය හදාගන්න. අදාළ වුණා නීරස වෙද්දි ස්පර්ශය දුර්වල වෙද්දි දුර අවදි මනසකින් බලන්නේ කියොත් එයා තේරෙනවා ස්පර්ශය සිදු වුණත් අනිවාර්යයෙන්ම මනාබමනාව බාහිරදී යුතුයම නැහැ මනාබමනාව කියලා මැද තියෙන කම්බිනේෂන් එක අල්ලන්න ඒත් ඒක එහෙම පහළ වෙන්න හම්බුනේ වැඩි බල වශයෙන් පහළ වෙන්න නම් අපිට ප්‍රඥාව යොමු කරගන්න ඕනේ අර ඉන අරමුණ වටිනාකම නැති කරගන්න. නැති කර ගන්නවා කියන නෙවෙයි වටිනාකමක් තියෙනවනම් කෙලස් කියලා හිතා ගන්න. යමක් විශේෂ මේක සිත් ගත්තා නම් කෙලස් තමයි. අපි දැනගන්න ඕනේ ඒ පාරේ නිසා ගන්න. දැන් මට බැල්ජේ ඒක පිළිබඳ පූර්ව නිගමනයකින් තොරව මනාප වුණා, සමනාප වුණා, ප්‍රිය වුණා, අප්‍රිය වුණා ඔය යන්න. මේකයි ආර්ය පරිශ්‍රය. මේක මේ වැලියු ජජ්මන්ට් එකට යට කරන්නේ. මේක පූර්ව නිගමන කරන්න එපා. choiceless වෙන ඕනෙම දෙයකට ලෑස්තිලා යන්න මේ සෑහෙන අත්තරදි රාශියක්. නැත්නම් සෑහෙන අත්දැකීම් නැත්නම් බණ අහලා අසුරු කරලා කල්යනාචෝ තේරුම් අරගන්න ඕනේ මේක රිසල්ට් ඔරියන්ටඩ් ගියොත් පරලයි. ඒක එහෙම ගන්න නම් හම්බෙන්නේ නැහැ. ආරණ්‍ය ගත වෙන්නම අවශ්‍ය නැහැ. මේ ඇත්තටම ආරණ්‍ය ගත වෙලා ආයි සමාජගත වෙනකොට අපි දන්නේ මොනින් කරේද? පැහැදිලි වෙන තන බලාවිය. තද බලාවියක් තියෙනවා. ඒ කියන්නේ අරණි රට වෙන එක ලේසි. අරණි රට වෙන ආපහු මෙහෙට එන එක අන්තිමම. මෙතන ඉන්න මේ මේ පරිසමිනාසන බන්ති කියනවා කියන අහේ යටම කාමවස්තු තියාගෙන මේ රසයෙන් බලන එක තමයි ඇත්තටම දුකම. ඒකෙදි අර ඔප්ෂන් එකක් තියාගන්න. අර ඔප්ෂන් එක තියෙන කියලා කියන්නේ ද්‍රව්‍යාත්මක පැත්තෙන් බාහිර ලෝකේ සකස් කිරීම තුල ඒකට කියන්නේ අපි සප්පාය කර්ම සැලසීමෙනු අපි කෙලෙස් දුර්වල කරනවා. සප්පාය කර්ම සැලසීම බොළඳනවා. දැන් අවස්ථාව දෙන්නේ නැහැ කෙලෙස් ඇති කරන්න. කැලේකට ගිහිල්ලා අපි දැන් මෙතෙන් දෙන්නේ මොකද? ඉතින් දෙන්නේ අපිට ඒ අවශ්‍ය පරිසරය හදාගන්න. හදාන්නේ එතනදී කෙලස් ටික යනවත් කරන සද්ධා විදියේ තමයි වඩාගෙන ඊට පස්සේ ආයෙ ගෙදර ගිහිල්ලා බලනවා. බලද්දී වෙනකොට ටිකක් අල්ලලා යන්න පුළුවන්. ඉතින් ඒකෙදී ඔය මේ මම මං කියවල තියෙනවා හොඳ නවල් දෙකක ඒ කතාවේ සංකල්පේ මතකල කියලා තියෙනවා ඒ සරසූස්ත්‍ර සෝරස්ත්‍රස් නයිජේ තස්පේ සරසූස්ත්‍ර කියලා පොතක් තියෙනවා නීචේ ඒකයි දාපතක් තියෙනවා ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියලා ජෝන් බක් ඒ දෙන්නගෙම මේ දෙකේම සටහන් කරනවා දෙන්නම මේ මේ අපේ තේරවාද කතාවක් කියන්නේ නමුත් සංසිද්ධියක් දෙන්න බලනවා ඒ සරසුස්සාගේ කතාවේදී ඊශ්ෂේ කියනවා සරසුස්සතුමා يعني පරිශියාගම ඇති කරපු ආගමික නායකයා. එයා තමයි ඔය සෝරෝඇස්ට්‍රිසම් කියලා කියන්නේ නැති වෙලා. ඒත් මේ ඒ පරිශියාගම පොඩ්ඩක් ඉන්නවා ඉන්දියාවේ විතරක්. ධර්ම නැති වෙනවා. ඒක ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ මේ මේකේ මෙයා මේ චරිතය අරගෙන නවල් එකක් ලියනවා. නීචි. යා කියනවා සරසුස්සතුමා සම්පූර්ණ කැලේ කිසිම කෙනෙකුගේ බාධාකින් තොරව සම්පූර්ණ ස්වභාවික ජීවිතයක් ගත කරනවා හිත නිදහස් කරනවා. නිදහස් කරන ගහක් අතේ ඉන්නකොට යාට තේරෙනවා ඉතින් දැන් මේ ඊර මේ විදිහට ඊයේත් ඇහුවා ඒකත් කවලා ඉතින් යනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ හෙටත් මට කෙලෙස් වෙන්නේ නැහැ. ඒ නිසා මම වගේ මිනිහෙක් මොකද වෙන්නේ මාළුවාකට. කරනවා නම් කරන්න තියෙන උත්තරයි. ඉතින් ඊට පස්සේ නෝ ආයෙ මොකටද මේක දාලා යන්නේ මාළු මාකට් එකට ගියාම ආයෙ කටන්නේ කියන ඒකත් තියෙනවා. ඉන්නකොට ඉන්නකොට ටික ටික ටික ටික මාළු මාකට් එකට යන්න පුළුවන් නම් පළවෙනි ඉතරයි කළ යුත්තේ කියලා මට හිතක්. ඒක කියලා මේක ආවුරු කරගෙන මෙහෙම බලන්න පුළුවන්. පල්ලයට බහිනකොට විශාල පිරිසක් ඉන්නවා මේ මාළු මාකට් එක පැත්තේ. අනුසුසුතුම හම් වෙන්න දකින්න ආවා. ඉතින් ඒගොල්ලෝ යනවා උඩහට. යනකොට බොහොම කලාතුරකින් තමයි මේ ස්පීච් එක දිහා ගන්න අන්තරේ මගදී ප්‍රයත්න කරලා යනවා. මුදුව දක්ෂ ශිෂ්‍යයෙ කාතෝසන වලට විශාල භක්තිකී යනකොට යා පල්ලයට එනවා දන්නවා ලොකු සතුටක් මිනිස්සුන්ට. හරියට ඒ වගේම ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා ඔබත් මම කොහෙද යන්නේ කියලා. මේ මාළු මාකට. අනිසුසුතු මාළු මාකට. මන්ද කියන්නේ විවේකී නින්න සංකරණය. අදහරක් කරේ කියන්නේ. ඉතින් මම බලපු ආදර්ශෙ නෙවෙයි දැන් මට හම්බෙලා තියෙන්නේ. ඊටසේ සංස්කෘත තමයි මේ බුද්ධියට කතා කරනවා. උඹට යන්න ඕන උඩට තමයි. හැබැයි මම යන්න ඕනේ පල්ලෙහාට. හරි ලස්සනට විතර කරනවා. ඉතින් තම ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ ආධ්‍යාත්මික නොවන මිනිස්සු හම්බෙන හම්බෙන හැම වෙලාවකම ඒක සාධාරණීකරණය කරනවා. ඔබට පුළුවන් නම් එතන ඉඳලා හිත වට ගන්න කියලා. කේවල යන වාසේ මාළුමක් අත්තිනේ පොළදානවා. සර්කස් වෙන්න. මේ කට්ටිය ඇවිල්ලා සර්කස් බලනවා. ඉතින් මිනිස්සයා ඒ කරන වැඩ හැම එකකදීම පෙන්න තියෙන තියෙනවා ඒ මිනිස්යාර කැළේ තනිකර ජීවත් වෙනකදී විශාල අභියෝගයක් විශාල මෛත්‍රියක විශාල කරුණාවකින් කෙලෙස් කියන කිසිම තැකීමක් නැහැ. අම්මණියෝ ඉන්න තැනකට ගිහිල්ලා හිත නඩත්තු කරන්න ගන්න උත්සාහය. ඒක හොඳට පෙන්නනවා. පිටට ගිය රොකට් එකක් අභ්‍යවකාශගත වෙලා අභ්‍යවකාශගත වෙන්න උගා කේසමක් කරන්න. ආපහු එනකොට මේකේ වායු ගෝලයට ඇතුල් වෙනකොට තියෙන සෙල්ලම. මේකට මේ ක්ෂණ ඊට යන කිසි ප්‍රශ්නයක් නැහැ. ආපහු ඇතුල් වෙනකොට අංශක 6.48ට ඇතුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේම කෙලින් આવොත් ගින්කෙන්න නැහැ. අංශක 6ට වඩා අඩුවමත් බම් කකා බම් කකා ලෝක වටේ කරකැවි කියනවා යන්නේ. හරියට අංක 6.4යි අතර ඇතුල් වෙනවා. එතකොට මෙහෙම ලෝකෙට මෙහෙම එන්න උනාට යන්නේ මේ අතට. ඊළ රවුම් කීවයක් කැරකිලා කැරකිලා සීසන් වෙලා වෙලා වෙලා කැරකෙන හැම රවුමකම පොඩ්ඩක් පල්ලෙහාට යනවා. ඇවිලලු පල්ලෙහාට. බැරි වෙලාවකත් අන්තිම දශම ස්ථානේ හරි හෙල්ලුනොත් කිනිකන් නැහැ. එළියට යන්නේ නෙවෙයි අමාරු. ඉතින් ආයෙත් මේ බත් කන්න මිනිස්සුත් එක්ක ඉන්නේ. ඉතින් මේ වත් කරන මිනිස්සුගේ කිසි දෝෂයක් නැහැ. මේ ගිය මිනිස්යාට තියෙන ආත්මය. එයා දැනගන්න ඕනේ ෆ්‍රික්ෂන් එකක් නොදෙන විදිහට. ඇඟට නොදැනෙන්න ඒකත් එක්ක ඇතුල් කරනවා. ඒක ලේසි. ඒක නෙමෙයි. ඒ සුසපත කියනවා කියනවා. ලිච්ඡචවල සෞන්දර්යය තාමත්ම උසස් ලෙවල් තමයි සම්පූර්ණ කෙනෙක් සම්පූර්ණ සුද්ධත්වයටපත් වෙලා නැවතත් කාමභෝගීන් අතරට යන්නේක සාධාරණීකරන්න කියන ලියන ලියමන ලියමන වල තියෙන උසස්ම දේ. ඕල් තරම් කට්ටිය ගියා කාම ලෝකේ ඉඳලා එහාට නැහැ. බුදුජානනාංශේ ජීවිලා බණ නොකියන්න හිතලා නැත්නම් බණ කියන්න හිතනකොට තිබ්බ අමාරුවක් තියෙනවනේ. කාටවත් තේරෙන්නේ ඒ කියන්නේ හම්බුනේ අමාරු දෙයක් කරන්න බෑ මේ මිනිස්සු පිළිගන්නේ නැහැ මේ මිනිස්සු ඔයගොල්ලෝ ප්‍රේම කරන හැම කෙනාම ගන්න. නෑ ඒක Tamange දෙන්නේ මිනිස්සු ගණන් ගන්නෑ කවුරක්වත්. මිනිස්සුන්ට කාටවත් ඕන කරන්නේ සත්‍යයක්. ඒකෙන් සත්‍ය දැකපු මිනිස්සු වෙන්නේ හතුරෙක් වගේ. ඒ නිසා පින්නන්නේ. වනගත වෙච්ච හාමුදුරුවෝ සමහරක් හාමුදුරුවෝ සිවුරක් තියෙනවා. ඒක නෙවෙයි තියෙන්නේ. එතනදී සිවුර යනවා කියන පරිදිලානේ. වැරදිලා නෙවෙයි සම්පූර්ණ අවබෝධය ලැබලා ආපහු මේ කාමභෝගී ප්‍රතිසතට එන්න ගන්න ජස්ටිෆිකේෂන් එක මම කියන්නේ. ඒකනේ. ඒකෙන් සමහරවිට දැන් මේ වගේ දැන් අන්තිපස්සේ කාර්තිකයන් සිද්ධ වෙලා හිත ඒක ඒ ඈත් වෙලා ඉන්න එක ලේසියි. ඈත් වෙලා ඉන්න කැමති එන්නේ නැතුව, යටෙන්නේ නැතුව, අවිල කරන ධර්ම දේවල් කරන්නේ නැතුව ඈත් වෙලා ඉන්න එක ලේසියි. අභියෝගය තියෙන්නේ ඇවිල්ලා අනිත් අයට කියලා ධර්මයේ කියලා එන එන ආවේගවලට මුහුණ දීලා ඒක තන්නේ කර මහා කරුණාවෙන්ම තමයි කතා කරන්නේ. මහා ප්‍රඥාවක් නැහැ. ආමතුරු වනගත විච්ඡාම්. ඉතින් මම අභියෝගය. ආමතුරු වනගත විච්ඡාම්. ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ හාමුදුරුවෝ දැන් අපිට දැන් ඒකෙදි මම කියන්නේ ඒ ওই මං එන කාරණාව කිසිම ඥානයකට අහු වෙන එකක් නෙවෙයි කරුණාවෙන් විතරක් ඉස්සර කරලා දෙන්නේ. ප්‍රඥාවට අල්ලන්න බෑ මං කරන්නේ අමු තකතිරු මෝඩ නොකමන තහබදොර වැඩ. මේ ෂෝක් එකේ අරේටලා ඉන්න පුළුවන් කියන්නේ. මේ මොනවා පරික්කවක් කරන්න නෙවෙයි. එහෙනම් හඳුනන්නේ මේ ගොක්කලා තාරණ්‍යගත අය දූතානුරක්ෂා කරන අය නේද? අනන්‍ය කියලා කියන්නේ දුතාංගයක් තමයි. ඒ. එතකොට ඒ අතරතුර ඉන්න සෝවාන් පුද්ගලයා මගෙන් දැහුවේ. මගෙන් යන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් ආනන්ද හඳුරු රොඩි කෙල්ලට වසංග වෙලා වෙලා යන්න පටන් ගන්නකොට ආනන්ද හඳුරු සෝවාන්නේ ඒකයි ටෙස්ට් එක. ඒක තමයි ඒක ඒ ඒ වගේ දෙයකදී මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් නෙමෙයි තියෙන්නේ. අච්චර විවේකීව ඉන්න පුළුවන් තරම් මෙතෙන් දෙන එක කිසිම කෙනෙක් වැරදුනොත් අනුකම්පාවක් කරන්න. මුන්නම විදිහේ වැරදුන ඔබ දැන දැන මොකටද ආවේ? කවදාව අම්මටටවත් අනුකම්පාවක් කරන්න. ඒක මම කරුණාව නිසා නේ. ඒක ඒක සංසිද්ධියක් විතරයි. ඒක කියන්න බෑ මේක කළ යුත්තක්ද නොකළ යුත්තක්ද කියන්න බෑ. ඒක වෙනවනම් හොඳයි. ඒක තමයි ඒ ඒ විස්තරය තමයි ලිටරේචර් වල තියෙන්නේ. නිශ්චිතව දෙන්න පුළුවන් තොරතුරුක තියෙන ශ්‍රේෂ්ඨම ලේඛනය තමයි මොකද සම්පූර්ණ මේ දෙයක් කරන පැත්තට පුළුවන්කම ඉඳ තියෙද්දි ඇවිල්ල ඔය ආයෙත් තරහද පොඩි ළමයි එක දෙල්ලම් කරනවා අත්තම්මයි මුත්තම්මයි යන්නේ මේ ගතිය විස්තර කරන අටුවාවේදී මේ කරුණාව උපගමන ප්‍රඥාය අපගමන උනා හැමදාම පාත්‍රයන් ගමට වඩින්නේ නිෂ්ඨික සම්බන්ධයක් පාදා. ඒ තන්නේ කර කරුණාව විතරයි වැඩි. මේ දාහේ ගත්තට පස්සේ අකුලගෙන ආය ඒක මහා දැන් සරියුත් මහරහතන් වහන්සේ කියනවා කොච්චර කොල්ලකින් ගහලා තියෙනවා කොච්චර කෙරුවක කරන්නේ කොනහනික විතරමයි. ඒක නෙමෙයි ස්වාමී විවේකානන්දන් කියලා තුනා එයායි දවසෝ යෝග ශාස්ත්‍ර පිළිබඳ හිටපු පළවෙනිම ශ්‍රේෂ්ඨම පුද්ගලයා කියලා තුනා මාව හම් වෙන්න ලෝකේ හැම පැත්තෙම කට්ටි එනවා. හැම එක එක ස්පයි කෙනෙක්. එන්නේ මාව චෙක් කරනවා. එයා දන්නෝ යම කෙනෙක්ම වට කරලා තියෙන්නේ කොහොමද බලන්න. ඒකට හොඳට මතකම ඥානරම් සෝන්සේ ඒ කවුරුතු ගානක් අත කරලා හැම වෙලාවෙම බලන්නේ වරද්දක් හොල්ලන්න පුළුවන්. මම බලන්නේ ස්වාමීන් වහන්සේගේ වැරද්දක් අල්ලන්නේ. <laughs> කොච්චර හොඳ දැක්කත් ඒක තොක ගන්නට වෙන්නේ. වැරද්ද දැක්කොත් ඒක පුදුම ස්පෙෂලායිස් වෙලා මුංචි ඉරක් හරි. ඉතින් ඒ වගේ මේ ආවේ ස්ත්‍රීදකාවට පස් වෙනවද හැම කෙනාම මේකෙන් පුළා. විශේෂයෙන්ම මේ ප්‍රතිබුද්ධ ජානවාදී යන්නෙම නැහැ. කතා කරන්නේ මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා ගුණයි කරත්තේ විකුණලා Tamange වැඩ බලන්න. සම්මා සම්බුදුජානනාදී කියලා කියන්නේ ඒතියෙදි ඉස්සරහට ගිහින් සාමාන්‍ය පොඩි ප්‍රශ්න තියෙනවා ඉසිගිනි සූත්‍රය කියලා එකක් දේශනා කළා කියලා. අන්න ඒකේ මට තේරෙන්නේ නැහැ ඒකේ මොකක්ද කියන්නේ. ඉසිනාස්ලා ගිහිල්ලා ඒ ඉස්කිරි පර්වතේ තමයි ඉන්නේ. ඒ ඉස්කිරි පර්වතේ හැමදේම ඉසිනාස්ලා ගිලින කරුවතක් වගේ. හැම කෙනාම මේ පින්ඳ පාත කරගත්තට පස්සේ විදහාට විවේකයේ සඳහා ජෝගනල්ලි ඒක තමයි රින්ගන්නේ. එතන ඉස්සිනාතලා ගිලින්නා වූ කරුවතක් වගේ. ඉස්සිනාගගේ ආරක්ෂාව බින්ද රින්ග ගන්න දේ. ගුහාවක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියන නමාමි කියන වෙලාවල් ඒ බුදුහාමුදුරුවෝගේ නම් කිය ඒගොල්ලන්ට නම. ඒ ඇත්තෝ වන බන නොකියුවත් ආපහු තේසෙන් ඈත් වෙලා ගියත් ಗುಣ කඳේ වෙනසක් නැහැ. බුදු වෙනවා කිසි කෙනෙකුට දැක්කම අඳුරන්නත් බෑ වාසීපුත්‍ර ජානනාථ නමක් මේ කවුද කියලා මොනම කාණිකත් වාසීපුත්‍ර ජානනාථ සම්මා සම්බුද්ධ ජානනාථ කෙනෙක්වත් අඳුරන්නේ මොනම තාලෙන්වත් කොහොමද අඳුරන්නේ ඇසුරින්ම තමන්ගේ ගුණ ටික තියෙනවනේ ඒ ගුණ ටික දැක්කයි එහෙම නැති කෙනෙක් කොහොමද අඳුරන්නේ දැන් මයික් ගුණ නම් දැක්කත් අඳුරන්නේ මේකේ කට්ටිය දැනන්නේ මේ ඇවිල්ලා ඉඩස් කාඩ් එක දෙයි මම මෛත්‍රී බුදුහාමුදුරුවෝ මම ඉන්න මගේ පොලිමේ. <laughs> ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. අල්ලත හැකිද කියලා බලන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ. සරුවචන් වහන්සේ පින්නපාතේ යනකොට අම්මා කෙනෙක් ඇවිල්ලා දාන ටිකක් දෙනවා. ඒ අම්මගේ ඕනකම තියුණේ ඇත්තටම කරුණාහිත පාසලේ මහා කාශ්‍යප බාලකාංශයට පූජා කරනවා. නමුත් සරුවචන් ආදී දාන්නේ නැතුව දෙනවා. ඉතින් ටික වෙලාවක් යන්න හදනකොට මේ තව ආහමු කෙනෙක් වන්න බැලනකොට අන්නේ ඇත්තටම ආකාශේ වරතන තේ උන්නාන්සේ. ඉතින් අම්මට දෙන්න දෙයක් නැති නිසා ගිහිල්ලා කිව්වා මේ මට වැරදිලා දුක පොඩක් ඉන්නවා. ඉතින් ආසනාව තේරුම් අරගෙන කිව්වා මේ අම්මා බෙදපු ටික විතරක් ගන්න ලැබෙයි. මොකද බුද්ධ පාත්‍රේ මොන හරි ගත්තා කියලා කියන්නේ කමකට කටුමනසෙන් දිරවන්නේ නැහැ. අම්මට දිරවන්නේ. ඒ ටික විතරක් ඇවිල්ලා කියනකොට මහා කාර්ය පාසනක දැනගත්තා. ඉතින් මේ විදිහට එදා අදිස්ථාන කරන ඊට පස්සේ ඊයේ තමයි. බුදුහාමුදුරුත් එක මිනිස්සුන්ට තෝරන්න බෑ කවුද මාකාර්ය වාදනන්ත කවුද බුදුහාමුදුරුවෝ. ඉතින් අපි කොහොම කියන්නේ අපි දැක්කම අඳුනනවා. බලෑ මිත්‍ර නැතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. විශේෂ අඳුරන්නේ නැහැ. අඳුනන්න නම් අපි ළඟේ ಗುಣ ටික තියෙනවා නැත්නම් කොහොමද? මොන මොන හොදුවේ මනින්නේ? ඉතින් අපි ළඟ ගුණ ටික තිබ්බනම් ඒක හදාගන්න අපි ගත්ත වෙහෙස දකින්නකොට තේරෙනවානේ මේ මනුස්සයා පොඩි කෙනෙක් වෙන්න බෑ. මෙයා ඒ ඒ ගුණ ටිකෙන් හරි මනින. දැන් Taman ළඟ ගුණ නැත්තම් කතාකවත් කල්‍යාණ මිත්‍යෙක් එක්ක හිටියා. කවදාකටද? එහෙමයි එකතු වෙන්නේ නැහැ නේද හාමුදුරුවෝ? එහෙමයි එකතු වෙන්නේ නැහැ නේද? කියන්නේ කල්‍යාණ මිත්‍රෙක් හඳුරන්නේ නැතුව එහෙම සම්බන්ධ වෙන්නේ නැතුව ඇති. ඒක ভাইබ්‍රේෂන් එක කියන කට්ටිය එකට එකට වෙනවා. Words of the paper clock together. Exactly. ඒ ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවයට යන්න ඔලොමොතල වෙනවා. තමන්ගේ ඥාන පාවිච්චි කරොත් ධර්මතාවය වැඩ කරන්නේ. ධර්මතාවය වැඩ කරන ධර්මතාවය පාව දෙනවා. එන දෙයට තමන් එන දෙයට ඉඩ දීලා නිකන් ඉන්නවා. තමන් කල්පනා කරලා ගියොත් අනිවාර්යයෙන්ම ධර්මතාවය විරුද්ධ වෙනවා. අපේ හැම පෞද්ගලික ඥානයක්ම අපේ ජීවිත බාධා. අපි එම පෞද්ගලික ඥානයක්ම ධර්මතාවය අවබෝධ කරගන්න බාධා කරනවා. ඒයි ඒක ඔලොමොට්ටලකම කරගෙන ස්වභාවයේ එන දේ බාර ගන්නෑ කියන්නේ. අපි අපිට මට ඥානෙ තියෙනවා කියලා මං හිතන්නේ. ඇදගෙන නාන. බෙදාගෙන අන්න. ඉතින් ඔය හරියන හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? අපිට අර පතේම අමතක වෙනවා. අපි උපපතේකට වැටෙනවා. අපි කන්නේ අපි ජස්ටිෆයි කරන්නේ. පොඩි දරුවගේ පොඩි දතුවට වෙලා තියෙන්නේ එන දේට ඇඳලා නිකන් නිකන් ඔය හැම කෙනෙක්ගේම මෛත්‍රිය දිනා ගන්න හැම කෙනාටම ආදරේ දිනා ගන්න ඊට පස්සේ මෛත්‍රිය බෙදලා දෙනවා මොකද උලක මොකක්වත් නැහැ තියෙන එකකට බෑ ඒක කද්දාකත් ඉතින් යමක් කියනවා කියලා කියන්නේ ඒ සියලු දේම නිවනට බාධා කවදා හරි තේරම අතහැරපු දවසේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ඔක්කොම අතහැරපු දවසේ දැන් ඉවර කියලා අලුතෙන් උපයන්න දෙයක්වත් නැහැ. ඒකත් එක්කම තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ එක එක දේවල් අල්ලන දක්වා අර තියෙන්නේ. සම්පූර්ණ අපි නිවන ගන්න යනකොට ඒක නිවන් දක්න කියන අපි පොඩි ළමයි වගේ ඉන්නද? දැක්කද බක්ලා චයි සයිකොලොජි කියන්නේ. අපි ආපහු ඒ නොදන්නා දරුවෙක්ගේ දැත්තට පස්සේ බුදුහමොත් එක වන්න අපි නොදන්න තමයි. හ්ම්. දොන්ට එක දන්නකොට අපි හිතන්නේ මොනවා අපි බුදුහමොත් පෙරි දන්නේ මට මුලින්ම මතකයි මම මේ සයන්ස් සබ්ජෙක්ට් කරන්න තේරුම් ගත්තට පස්සේ බුද්ධ학ම අතාරින්න ජස්ටිෆයි කරපුවා. ඊට පස්සේ සයන්ස් වලට ගියාට පස්සේ බුද්ධ학ම නැන්නේ භෞතික විද්‍යාව සයන්ස්. ඊට බුද්ධ학ම කියලා කියන්නේ යාළුවන්තු ආර්ට් සබ්ජෙක්ට් එකක්. ඒක අතාරින්න ඕනේ ඊට පස්සේ මේ අයිසෙක් නිව්ටන්ලා චාල්ස් ඩාවින්ලා බුදුන්ට එහානේ. ලස්සන ෆෝමියුලාස් හදලා දීලා තියෙනවා හන්දට යනවා. ඒ දවසවල මම වාද විවාද සංගමේ නායකයෙක්. විද්‍යාවේ වටිනාකම පින්නයි. සයන්හන්ත මේ පොඩි දරුවෙක්ගේ විදේශ කල් එයයි රහතන් වහන්සේ කෙනෙක් කම්පයර් කරුවොත් දෙන්නම අතහැරලා නමුත් එක්කෙනෙක් දැනගෙන අතහැරලා අනිත් කෙනා නොදැන අතහැරලා. කියන්නේ දැනගෙන අතහැරනවා කියන්නේ අගිස්සටම ඇවිල්ලා පොඩි දරුවා කාලේ ඉන්න හොඳටම ඔක්කොම රාග ක්ලේශ ඔක්කොම ඇවිල්ලා ඒවා දැනගෙන ලාතාර ප්‍රතිසයි රහත්. ඉතින් පොඩි දරුවා කිසිම රහත්කමක් නැහැ. ඒ නිසා පොඩි දරුවාගේ නැතිකම නිසා රහත්. රහතන් වහන්සේ ඇති වෙන්නේ ඔක්කොම නැති කරපු නිසා රහත්. ඒක සරුවචනාච එක ඒක සූත්‍රයක මතක් කරලා දෙනවා මේ පොඩි දරුවට සම්සන්දනය කරන්න යන්න එපා ඒක ඒක හරිනේ ස්වභාවයෙන් ලැබිච්ච එකක් ඒක ඒක පුහුණුවකින් හෝ ආධිනව දැනගෙන අයින් කරපු එකක් නෙවෙයි නමුත් අපි උදාහරණයක් උදාහරණ ගන්න නන් රියැක්ෂන් කියන එක පෙන්නනවා. අන්ඇසියුමින් කියන එක පෙන්නනවා. එහෙම නැත්නම් uh, no preconceived ideas කියලා පෙන්නනවා. එහෙම නැත්නම් පොඩි එකාගේ uh, යාට ක්ලේම් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා දන්නේ නැහැ එයා නික්ලේශී බව. non judgmental. non judgmental. පොඩි එකා දන්නේත් නැහැ නික්ලේශී බව. රහතන්වහන්සේ එහෙම නෙවෙයි. ක්ලේශ වෙලා දැනගෙන නික්ලේශී බවටපත් වෙනවා. තව ඒක විශ්වේෂ්ඨ බව දන්න නිසා උන්වහන්සේ පොඩි එකෙක් වගේ ජීවත් ඒක මොකක්ද කියන්නේ පොඩි කතා ප්‍රෙසන්ට් මොමන්ට් එකේ ඉඳලා අයින්නේ කොහේ අම්මලා තාත්තා තමයි දෙන්නේ වැඩි I want to ask the same question I want to ask exactly the same question හරි සිංහල පොඩි බඩේ අම්මලා තාත්තා දෙනවා වට කරගෙන දෙනවා මෙන්න මේ දේ කරන්න බබා මේ දේ කරන්න එපා බබා මේ දේ කරන්න ඉතින් කවල කවල කවල කවල ඌ කියන දේ ආපු දවසට ෂෝක් බබා කියන තැගිද්ද ඒ කියන්නේ ඌ මන්ට කරපු දවසේ ඉතින් ජයි කියනවා අපේ සතුව නම් මම කිව්වේ හොඳට අහනවා කියලා. අම්මා දන්නේ අම්මා මොඩයක්. ඒ මොඩකමට අරවගත්තට පස්සේ ඉතින් මේ දැන් මට දැනගන්න කැමති කොහොම මගේ දරුවාට කොහොමද මම මේ ට්‍රුත් එක පෙන්වන්නේ පොඩි කාලේ ඉඳන්. කො මොකද්ද ට්‍රුත් එක කියලා පෙන්වන්නේ? අම්මා දැනගෙන ඉන්න බෑ පෙන්වන්න. <laughs> ඔව් ඉතින් මම දන්නේ පෙන්වන්නේ. ඒක දරුවට කියනවනේ දරුවා මට දන්නේ නැහැ කියලා. එච්චරයි ඇත්ත. ඒ නිසා මම දන්නවා මේකයි ශිෂ්ටාචාරය මෙහෙම කරපන් මෙහෙම කරපන් කියපුවාම අන්ධ પરම්පරාවට තමයි ඉතින් දරුවට කියන්න පුළුවන් නම් ඔබට ඕන දෙයක් අහපන්. පුළුවන් හරියක් කොහොමද හැබැයි මට නම් දන්න කමක් නැහැ. මයි ළඟ තියෙන්නේ නොදැනුවත්කම කියලා කිව්වොත් ඒ දරුවට අම්මට අම්මට වැඩි ඌඩින් ඉන්නේ. නිසා වෙස්තන කෙනෙක් කියලා දෙනවා පොඩි දරුවෙකුගේ ග්‍රේස් එක ගන්න ඕනේ. කතා කරන පොඩි දෙවිගේ පාට ඉන්න කතා කරනවා. උදේ ඉඳලා බබා මෙහෙන් ඒ කියුවොත් එමෙන් තමන්ගේ දෙන කැත ටික පොඩි කටන එක විතරයි. පොඩි ගානක තියෙන ෆුල් ভাইබ්‍රේෂන් එකක්. අන්පොලුට ග්‍රේස් එකක්. ඒක ගන්න නම් කතා කරනකොට තමන් වාඩි වෙලා බබාට වැඩි පාටෙන් ඉන්නේ. ඒකෝට ඒක තමයි ස්වභාවය. අපි එමුනේ ඉන්ටර්නෙට් අපි අම්මලා දාත්තලා ඒක ඉතින් ඔහුට යමක් කමක් තේරෙන්නේ නැහැ. 6 4 අපිට තේරෙනවා කරලා දෙන්න කියලා. බෝලයක් පෙන්නකම් මේ බබාගේ බෝලේ කියන එක. බෝලේ කියලා මොකද්ද කවුද? මොකක්ද? අපිට ඕන වුණාට ඌට ඕනේ නැහැ නේ. ඒකට බෝලේ කියලා නම දාන්න. මොකක් හරි කියන්නේ. හරි ඒක තමයි අපිට තියෙන ගාය. යමක් නොකර ඉන්න බැරි කම. පොඩි කාට මොනවක් කරන්න ඕන කමක් නැහැ. භාෂාවකුත් නැහැ. සන මම එකක් දැනගත්තා මේ මුණුබුර ආර්ය එයා පොඩිකාරේ හැදීගෙනකොට එයා මොකක් හරි අපි ඇහුවම එයා කියන්නේ මගේ කියන්නේ ආර්යගේ බබාගේ බබාගේ එයාට ඉතින් එයා ඒකයි මම කියන එක එකතු කරලා නැහැ එතකොට අවුරුදු 3 විතර වෙනකොට <laughs> මගේ ඒ කියන්නේ අම්මලා තාත්තා වන බබා ඔක මට දෙන්න දෙන්න ඒකම උගන්නේ බබා ඉන්නේ උදුව ගන්නවා උදුව අර කල්ලා ගන්නවා ඉතින් අර පොඩි එකට හැමදාම අම්මා මොනවද කියනකලු ඔබේ නම ජෝන් don't don't don't touch it don't don't open don't don't හැමදාම ඕකමලු කියන්නේ ඊපස්සේ අවුරුදු පහේදී ඉස්කෝලේ ගිහිල්ලා ලොකු සර් ඇහුවා නම මොකද්ද නම මොකද්ද කියලා don't don't හැම වෙලාවෙම අම්මා කියන්නේම අර කරන්න එපා ඒ මොකද අම්මා කරන දායට කරන්න ඕනේ ඌ හිතන්නේ කියන්නේ මගේ නම don't <laughs> බුද්ධි කන්නේ නැහැ <laughs> ඒ නිසා අපි සමාව ගන්න වෙනවා කවදා හරි. පොඩි උන්ගේ අනිවට සමාවෙන් දරුවා මේ කරපු අපලන්ත මේ තිබුණ මේ ලස්සන දේ මම වණ කෙරුවා කියලා. හැබැයි ඉතින් හංගන්නේ ළමෙක් ඉපදුනහම ඉතින් ළමයට දැන් අපි හැදුනා වගේ මඟ පෙන්නවා. නිකන් ඉන්නකොට ළමයි උපදිනවා. <laughs> එහෙම නෙවෙයි. නෑ නෑ අපි බහින්න බෑ මුලටම. කොමිට් වුණාට පස්සේ තමයි අම්මලා තාත්තලා ඒකට වගකීමක් වෙන්නේ. ඒ කොමිට්මන්ට් එක හැටියට. ඒ වගකීමෙන් ඉතින් තමු තමු ඒ ළමයාට මේ ලෝක ජීවත් වෙන්න හරි ඒ වගකීම කියන එකේ ලෝකතාවත්මක කියන අපි මරන සත්‍යයත් එක්කනේ කතා කරන්නේ මේ සත්‍යයයි වගකීමයි කියන්නේ සම්පූර්ණ දෙකක් මේ වගකීම නම් අපි අවබෝධ කරගන්න. දරුවට අවබෝධ කරලා දෙන්න නෙමෙයි ඉතලා දෙන්නේ කිව්ුණත් කියන්නේ ගෑස් මාස්කේ කාඩෝ ඉස්සලා Taman දාලා බබාට දාන්න කියලා නේ. ඊට තමන් දැන් බබාට දාන්න යන්නේ දැන් අපේ අපේ වයසට ආපුවාම අපිට මේක කරන්න පැහැදීමක් තියෙන මොකක් හරි මේක තියෙනවා කියලා. දැන් අපේ ළමයි දිහා බලනකොට ඒගොල්ලන් තාම හිතන්නේ ඒගොල්ලන්ගේ අර මැටිරියලිස්ටික් වර්ල්ඩ් එකේ ඒගොල්ලන්ගේ පොසිෂන් එකයි මේව ගන්න ඕනේ ලොකු ටීවී එකක් ඕනේ අරක ඕනේ ඒ සේරම එක ඒගොල්ලන් ජීවත් වෙන. ඉතින් අපිට අපේ අදහස් ඒගොල්ලන් වලට දාන්න බෑනේ. ඒ ඒ දරුවා ඉන්න කාලේ අපි ඉඳලා උසත් විදිය කෑදරයි. ඒ දරුවා අද ඉන්න වයසේදී බලනකොට ඒ දරුවා ටිකක් සැටිස්ෆයිඩ් මොන මොන හරි ලැබිලා අපිට ලැබිලා නැහැ නේ තිබුණේ කාලේ. ඉතින් කියලා හලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතින් මට උන් දිනුනේ. තවත් එකක් මම නෝටිස් කරා ඒක කාලයක් අර මුගක් දේවල් වලට ආසාව තියෙනවා දැන්. ආසාව තිබුණ කාලේ සල්ලි නැහැ. සල්ලි අතර හම්බෙච්ච ගමන් අර ආසාවල් එකක්වත් නැහැ. ඒක ඉතින් ඒක ලෝක සත්‍යයි. කුමාර කුමන්දාස් කියනවා මලක් පිපෙනකල් පොට්ටුව තියෙන කාලේ පුදුම සුන්දරයි. පිපුණට පස්සේ පෙති ඇල්ලලා ඇටි ගිහිලා ගියාට පස්සේ බට්ට විතරක් ඉතුරුච්ච කවුද බලන්නේ? ඒ නිසා මේ මොන දේ හරි වැඩේ සිටුවේකට එනකොට තමයි ලස්සන තියෙන්නේ. උනාට පස්සේ මොනම දෙයක්වත් ලෝකේ වටනවා. මේ මේ දවස්වල අර මම එක දවසක් බණකට කිව්වේ මට ඌවට හරියට හිත දිස්සම බන්නේ. ඉතින් මේ මේ මේ බේරදිනේ බස්වලට ගියාම නුවර නුවරින් බේරදිනේ ඒක දත 15ක් ගන්නවා. අසෝ බස් එක යන්නේ ඒක ඉතින් නිහගන්න. ඉතින් නිතරම එකම කවියක් කියන එක මට කටපාඩම්. ගලක් නම් පැලෙති පපුර සිටිරා යති මලක් නම් පිපෙති මර වෙති දෙති හැලෙති ගලක් නම් ගලති පහලට ගලා යති. මට උත්තරේ මතකයි. ඉතින් කියනකොට ළඟින් එක නැගුවම් මලක් කන්න බැරි මේ මරදීයේ හැටි. ඉතින් ඔය හැම දෙයකම සීලාරේ තියෙන ආරම්භය විතරයි. ඒක ලැබුණාට පස්සේ කවදාකවත් ඉල්ලන දේ නෙවෙයි ලැබෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම දඬුවමක්. ඒක තමයි බුදුරජාණන් කියන්නේ ජිනේ කතරයන් දාන්නේ. ඉල්ලන එකට ඒක දීපන් ඒකෙදි දඬුවම. නොදෙන තාක්කල් අයිතිවාසිකම් සඳහා පයිත් කරනවා. ඒක දීලා දාන්නේ. ආන්න ඉස්සෙල්ලා පුළුවන් නම් දීලා දැම්මම chapter close. අපි නෙවෙයි ආඩම්බර කරලා තියාන ඉඳලා ඒක දෙන්නම් කියට ඉන්නකොට ගිනි විකාරයක් ඇති වෙනවා. ඒ කැලේ ඉන්න නරිය දෙන්නේ රණ්ඩුවක් කියලා. රණ්ඩුව නෙවෙයි එක නරියකට ගායලු අනිත් එකට ගායන. ඉතින් ගායන ටික වැත්තකට ඉන්නකොට අරෝගීලකල මැස්සලා වරින් සෙල්ලම් කරනවා. ඒක මට බයි. ඊට පස්සේ අරමුණ ඒගොල්ලෝ කන පැහැඳ ගහන වෙනම දෙල්ලම් කරනවා. ඊට පස්සේ අර දැන් වෛද්‍යය කන දෙකම මොකක් හරි කමන්නේ හොඳයි. අපි බොහොම ඇඟවැනි කරලා ආවා. ඉතින් අරමුණ කියවලු මම දෙල්ලම කියන අපි දෙන කරමු. ඉතින් අර දැන් කම්මැලි වෙනවා. කම්මැලි වෙනවා. අර දඟකාරණ කියන්නේ කිල්කාරයලා ගිහිල්ලා කෝටු කැලක් ගෑනලා දෙකට කරලා කම්මැලිලා කියලා තියලා ගොල්ලෝ ඒක උඹේ. මේ කෝටු කැල මගේ. දැන් සෙල්ලම මොකද්ද මම උඹේ කෝටු කැල ගන්න පයින්නවා. උඹ මගේ කොටු කැල ගන්න ඕනේ කොටු කැල ගත්ත එකම දෙන්නේ කියලා තරංග කුණ්ඩේට වන්න අරු පැනගෙන ගිනි කුඹගෙන පැනනලු වන්න අරිය ගාවට දීපන් ඔය කොටු මයි ඉතින් අරු කැල ගනින් කොන්දේසිත් ඉවරයි තරංගෙත් ඉවරයි ඉතින් ඔය කොටු කැලේ තමයි අපි කියන්නේ <laughs> ඔය එහෙම නෑ අනුදිනේ දැන් මේ පාරේ ඉන්න හරියක් ඉන්නේ ඉතින්. මොකද <laughs> ඔය හර පද්ධතියක් තියෙන්නේ අපි මේ ෆයිට් කරන්නේ මොන හර පද්ධතියක් ඇති දෙයකද? කිසිම හරයක් නැති දෙයකට නේ අපි මේ සටන් දෙයක් කරලා තියෙන්නේ යුද්ධ කරන්නේ. මොන මාත්මක මොනවද? ඉකා කොබ්බේ. ඉතින් අපිට කරන් තියෙන ආ බොහොම හොඳයි. ඔයගොල්ලෝ නීතිත් හදා ගන්න, නීතියෙන් ආයිති කාලේ වන් ගන්න ඔක්කොම ගන්න. අපිට මොනවත්ක්වත් ඕන අපේ අපිට අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඉවරයි. ඕගොල්ලන්ගේ පින්දිලි නැගිලි මොනවාක්වත් අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ නැහැ. අපි අපි යුටිලිටි වැලියු එකට බයි. අපි බේසික් නීඩ්ස් වලට බහලා. ගිය ගමන් කාටවත් ඇවිල්ලා පොක ගන්න. ඒක නෝ ඒක නෝන්ජල්කමක් කියලා අපිට හිතෙනවා. අපිට තේන්නේ අල්ලපු විතර ගන්න කරන්න ඕනේ නැත්නම් වෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල හැටි වින්නවන සමාජයේ ඒ ඒ මට්ටමට ඉන්න ඕනේ කියලා ඉතින් ඕවර් ටයිම් කරගෙන දඟලගෙන හම්බ කරගෙන මොනවාද අන්තිමට ඉතුරුයි. බුදුහාමුදුරුවෝ රජ කුලේ ඉපදිච්ච කෙනෙක් කියලා මතක තියාගන්න. ඔක්කොම අපින්දලා Can I go back to the same question. <laughs> Yes, about my son. <laughs> um, well, one of the things that I have in my head is um, I've set my mind to want to go on this journey to find find the truth, find peace, inner peace, and but yet I feel that with my son, I have I have this responsibility to bring him up in this world and in order to give him a life, you know, I have to go and work, I have to go and find certain things, I have to put a house, food, all of those things, and education. So, my challenge is, you know, the world that we live in, it's very materialistic. It's all, in order to buy a house, you're having to earn a certain amount of money. And in order to earn that money, you're having to do a certain kind of job. So it's, it's all going against the grain of what the journey that I want to go. So I find this a big battle, and I'm sure that it's not just me. It would be common to anybody <coughs> with uh, children. Still, that uh, you can say if you ask your own <coughs> liking and disliking, to you as a person need the dwelling or luxury? You need the dwelling place or luxury. The luxury, is it a conditioned thing or is your inner basic pure need? The, the dwelling is a need, it's a basic need. So no one will fight with you. But uh, the, what is the kind of dwelling, what kind of luxury, is up to your ignorance. And then you are living up to that, and who then we are we are not fighting against or fighting for you. So then that uh, basic needs and its luxury. Food also, the medicine also, and the clothing. The Buddha, when he is giving the ordination, he says, and as far as you are using the robe, you have to always remember the utility value. Padisankhayunso, Shivaram Padisevami, Yavadev, Devasa Patigataya, Unna. Each time you are wearing it, you have to remember, this is nothing but to prevent the heat and the cold. To get rid of these unknown creatures out. And to hide your, this, uh, the, the, by exposure if you have some kind of difficulties. that's all. So therefore he has given the most lasting, durable the kind of thing which is I, it's a system, time proven, use it. beyond that you can have a huge range, so much to go, so much so it will become a luxury, ultimately it will become a burden and ultimately it will become a sin. And the bill and the food. So therefore, even the UNDP, they are fighting for the basic needs, they are never fighting for the luxury because it is no end. As far as you go to the luxury, what happens is economy, distribution of the economy completely go up. But mind you, the present assets are enough for the human being. But what happens? Small fraction use everything, about 95%, about 5% of the people using 95% of the assets, and they think if it gives the equal distribution, that will, they will lose their status. So they do all the judgments to justify have everything. All the other 95% are fighting, fighting, fighting. That is what the equal, no equal distribution. So at least you must have your own equal distribution. Fight for the basic Of course, it is there is no fight. For the basic needs, you know. And you see, that is the Girl Guide and the Boy Scout. Satan Bhavasami taught you try to improvise, try to live up to the circumstances and it is creativity is there all the time. And then the, the novelty, improvisation. So this is what the, the rejuvenation. But if you get whole luxuries and fulfill it, you become completely lethargic. You will be benumbed. So that is what these luxuries are doing. So therefore, let the people use it. If you get it free, use it. No problem. But don't be a slave to that. So that is the reason to be the son. And the other thing is, if you feel that your son should have some kind of necessity, ask that poor girl, boy, do you really need it? But don't impose. That is called vested interest. That is, you are not doing out of the compassion, you are boosting your ego. With the help of your child. and the child will hate you. You are misusing, misappropriating, being it is your own son. So that is what happened nowadays. Each and every child is hating their parents. It's a universal truth, specifically the developed country. We have, because we know our parents are poor, they are earning hard, therefore we have kind of a feeling for the parents. But nowadays what happens? Everything is superfluous. Children think uh, parents are the one controlling us, and therefore it is unanimously everyone is equally hating the children and the parents. So therefore that uh, you have to from the right from the beginning leave the kids. Don't develop the pressure. Release it. Discuss it. Don't give anything unless otherwise it asks. even your friends, even anyone, they wait till the invitation comes. Otherwise, mind you, you are to go down. Don't plan for something. You have no rights. Even that particular person you think you are going to do out of compassion, that particular person feels he is exploiting. That is what the politicians are doing now. Uh. that is what the scientists are doing now. That is what the social workers are doing now. That is what the economists are doing now. They never do something for out of compassion for others. They are boosting up their own ego. We are also following the same. So we have to wait for the consequence. Definitely consequence will come one to one. Uh, there is a problem. Uh, in the modern society, when your child starts going to school, they compare and there's a lot of peer pressure in the class, which uh, perhaps you may not be coming across because you, you don't. I am lucky. <laughs> so therefore, then come home and say, I want this, mummy, because so-and-so has one. So, I countered it, my wife will <laughs> be witness to it, when my child, first child was born. she was about 10. She, <coughs> so I told her the, the, the benefits of being used to poverty, I said, um, I did not have closed shoes. I had sandal shoes when I used to go to school. Like that I went on. She said, Tasti, if I had done more pain, why shouldn't I get them? I had no <laughs> answer. That is true. to this day I, remember that. That's what I was trying to get at, that the society we live in, it, everything is, you're going against the grain, so you're trying to bring up a child with, with those simple values. Did the child, child decides the society or you decide the society? Society is imposed on you. Imposed. You see you, as I mentioned the last question also, you have options. You can forego the society. Go for a beneficial society. I am telling by this by society you are going to do the truth. we have options. So you, are, you can't have both. Being in this society and change in that society, that your selection is an association. of the present setup. So you have to have the not your child. Child will succumb to the situation, but you are accusable. You selected this life. If it is anywhere I go in the world, the whole world is you you have a comparison, but I am telling you. Not the ultimate absolute, but you can have a comparison. And there are that, uh, the people living up to the, the down to earth life or utility value. And earlier we thought they are backward people. We thought they are barbaric. Now what happened in the world? Everything coming back to the basic values. Everyone says that small is beautiful, appropriate technology is the P, or the intermediate technology is the one. Otherwise, they will go back to the individual, the, the barbaric. Because this is swings. This is the third wave, now we are coming back. So, you can't fight with one set of values, with one society. That means you have an appreciation for that and you have to uh, follow the suit and suffer. And human beings are adoptable, and you can take that decision at any time and at any cost if you wish, you wish the peace of mind. That's the ultimate thing. Options are there. otherwise, this is not the, this is not the way of life, I would say it's a punishment. It's a punishment, so you confined, you are being crucified. I don't think so. The, society is so, not so cruel. But I am not so good If you go and uh, go to a Chinese hotel, they will serve Chinese food. If you go to the Japanese hotel, they will serve Japanese food. If you go to the Chinese hotel and go ask for the Japanese foods, they will teach you So there are many hotels are there in the, area. So select your uh, go there. Ask for that. But don't go to the wrong place and ask for things. 28, 20.